ඊළඟට ඒ තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. සංසේචිත සත්ව උපතක් සිදුවන හැටි පැහැදිලි කරන්න. මැස්සන් මදුරුවන් පණුවන් සංසේචිත උපතක් බව දේශනාවලදී මම අසා ඇත. නමුත් උන් විතර වලින් උපදී සත්‍ය කුමක්ද? නෑ මෙහෙමයි. දැන් මැස්ස මදුරුවෝ කියලා කියන්නේ සංසේදජ නෙමෙයි. දැන් සත්තු උපදින ක්‍රම තියෙනවානේ හතරක්. අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික අණ්ඩජ කියලා කියන්නේ බිත්තර වලින්. එතකොට මැස්ස මදුරෝ වගේ බිත්තර වලින් උපදිනවා. එතකොට ඒ අය අණ්ඩජ කියන කොටසට එන්නේ. ඊළඟට ජලාබුජ කියලා කියන්නේ මව් කුසක උපදින සත්වය. එතකොට ඕපපාතික කියලා කියන්නේ කුසල අකුසල කර්මයෙන් අංග සම්පූර්ණ පංචස්කන්ධයක් හෝ ස්කන්ධ හතරක් හෝ ස්කන්ධ එකක් හෝ නිර්මාණය වෙලා ඒ භවයට අදාළ අංග සම්පූර්ණ ආත්ම භාවයක් නිර්මාණය වෙන අවස්ථාව. සංසේදජ කියලා කියන්නේ ඔය කොළ මල් ආදිය කුණු වෙන පල් වෙන තැන්වල ඒම ජනිත වෙන්නා වූ සත්ව කොටාශයක් හැටියට තමයි දක්වන්නේ. ඒතකොට ඒ අයත් අර ඕපපාතික සත්වයෝ වගේ උත්පත්ති ශනේදීම ඒගොල්ලන්ගේ අර ජීවිතේන්ද්‍රිය රූපය සහ අර ඉන්ද්‍රිය යම් ප්‍රමාණයකට වර්ධනය වෙනවා. ඒක අපි මේ පටිච්චසම්පාද දේශනාවේදී උපාදාන පත්‍ය භවෝ කියන තැනදී පැහැදිලි කළා විග්‍රහ කළා එක එක ආත්ම භාවවලදී කොහොමද ඒ පංචස්කන්ධ ක්‍රියාවලිය සක්‍රිය වෙන්නේ කියලා. දැන් සාමාන්‍ය කෙනෙක් ගත්තන් පස්සේ සාමාන්‍ය ස්වභාවයෙන් ගත්තන් පස්සේ අපි දන්නවා දැන් මිනිසෙක් උපදිනකොට ඒ මිනිසයාගේ මූලික වශයෙන් ජනිත වෙන්නේ අර ප්‍රතිසන්දි විඥානයේ ජනිත වෙලා එතන හටගන්නේ කාය දසක, භාව දසක, වස්තු දසක කියන මේ කලාප ටික තමයි මූලික වශයෙන් ජනිත වෙන්නේ. ඊට පස්සේ සති කිහිපයක් ගත වෙනකොට තමයි අර බුබුලු වගේ ක්‍රියාත්මක වෙලා ඊට පස්සේ හිස අත් දෙක කකුල් මේවා ජනිත වෙලා ඒ ඒ සත්වයාගේ අර ඉන්ද්‍රිය පහළ වෙන්නට පටන් ගන්නවා. නමුත් මේ සංසේදජ සත්වයින්ගේ අර විදිහට ඒ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයත් මුල් අවස්ථාවේම සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි පසුගිය සාකච්ඡාවලදී සාකච්ඡා කළා. ඒ නිසා ඒ ටික ටිකක් අහන්න ඉතින් ප්‍රායෝගිකවම ඒක වෙන්නේ කොහොමද කියන එක අපට පැහැදිලි කරන්න පහසු නෑ. ඒක ටිකක් ජීව විද්‍යාත්මකව විමසා බලන එක හොඳයි. ධර්මානුකූලව පටිච්චසමුප්පාදයේ ඔය පැහැදිලි කරන ක්‍රමය තමයි අපි අර භවපච්චය, උපාදානපච්චය භව කියන තැනදී අපි විග්‍රහ කළේ. ඒ කොටස නැවත අහන්න. ජීව විද්‍යාත්මකව ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ජීව විද්‍යාත්මක වශයෙන් පැහැදිලි කරන තැනකින් ඒක ටිකක් විග්‍රහ කරලා බලා ගන්න ප්‍රායෝගිකව කොහොමද ඒවා සිද්ධ වෙන්නේ කියලා දැන් අන්තර්ජාලය එහෙම ඕන තරම් තියෙනවා ඒ වගේ ඊටාම සියුම් වීඩියෝ දර්ශන ඊළඟට සමහර ඒවා ඊටාම කුඩා අනුපවා ක්‍රියාත්මක වෙන ආකාරය එතකොට වෛරස විස බීජ වගේ දේවල් ක්‍රියාත්මක වෙන ආකාරය ඒව වර්ධනය වෙන ආකාරය ඊළඟට ඒ බැක්ටීරියා වගේ කුඩා මූල මූල ජීවයන් කොහොමද වර්ධනය වෙන්නේ කියලා ඊළඟට ශෛල බෙදෙන හැටි මේවා පිළිබඳ ඕනතරම් වීඩියෝ දර්ශන දැන් අන්තර්ජාලයේ තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඒවා අධ්‍යයනය කරලා බලන්න. එහෙම බැලුවාම අර වගේ කොළමල් කුඩු වෙන තැන්වල කොහොමද අර මූලික වශයෙන් මේ බැක්ටීරියා එහෙම ක්‍රියාත්මක වෙලා අර ශෛල විභේදනය වෙමින් කොහොමද එතන ජීවයක් හටගන්නේ කියන එක ජීව විද්‍යාත්මකව පැහැදිලි කරගන්නට පුළුවන්. එතකොට අපි මේ පටිච්චසම්පාදයේ අනුව ඒක සිද්ධ වෙන හැටි තමයි පටිච්චසම්පාදයේදී විග්‍රහ කළේ. ඒ කියන්නේ එතනදී පැහැදිලි කරන්නේ ක්‍රියාත්මක වෙන න්‍යාය. එතකොට මේ න්‍යාය ප්‍රායෝගිකව වෙන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් අද කාලේ ඕනතරම් වීඩියෝ දර්ශන ආදිය සැකසීලා තියෙනවා. ඒවා ටිකක් අධ්‍යයනය කරලා බලන්න.